අසීමිත සම්බුදු ගුණයට සද්ධර්ම රත්නයේ අනන්ත සීමිත ගුණයට මහා සංඝ රත්නයේ අනන්ත සීමිත ගුණයට নমස්කාර විත්වායි සාදුනාද පවත්වමු අති පරම පූජනීය අවසරයි දරණාගම කුසල ධම්මා බෙදාන මහා සාමේන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයේ අවවාදයේ ඒ වගේම සද්ද විහාරික මහා සංඝරත්නයේ ආශිර්වාදය අවසරේ මත මේ උතුම් වූ බෞද්ධයා නාලිකාවේ බෞද්ධයා ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ පෙන්වත් පිරිසගේ සංවිධාන ශක්තිය මේ දායකත්වයේ දරන පින්නතුන්ලාගේ දායකත්වයේ ශක්තිය මත මා විසින් ධර්මදේශනාව පැවැත්වීමෙන් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් බලවත් කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය කුසල සම්භාරය ධර්මය අවබෝධ කර ගැනීමට ධර්මඥාන සම්පත්තිය සැලසීම පිණිසම හේතු වාසනා සැලසෙත්වායි සාදුනාද පවත්තුමු අපි පරම පූජනීය අවසරයි දරණාගම කුසල ධම්මා බෙදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප මේ පවත්වන ධර්ම දේශනාවේ දේශනානිසංස බලය ශ්‍රවණානිසංස බලය මේ පින්වත් පිරිස ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ඒකාත්මික වෙත්වා උන්වහන්සේට ලබා දෙන ඖෂධ දිවෝසුවක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දිගාසිරි සම්පත් ලබා උතුම් නිවනට මඟ සැදෙත්වායි සාදු කියමු වාසනාවන්ත පින් ඇති ඥාතිවරුනි මේ උතුම් සද්ධර්ම දේශනාව පින් ඇති මේ හැම දෙනාම දායකත්වයේ දරලා මුළු ලෝකේම වාසය කරන ධර්ම ශ්‍රවණය කිරීමට ධර්ම පිපාසාව ඇති මේ ලෝකේ අප්‍රමාණ තරමක් අසරණයින්ගේ ජීවිතවලට සරණක් වීමකුයි මේ සිද්ධ කරන්නේ ධර්මයේ දේශනා කිරීම ධර්මයේ ශ්‍රවණය කිරීම වගේම ධර්මයේ දේශනා කරවීම තුල බලවත් වෙන අප්‍රමාණතර කුසල බලය තව තවත් වැඩි දියුණු වෙන මාතයක් තමයි මේ ලෝකයටම ධර්මය අහන්ට සැලැස්වීම. ලෝකය එන්න එන දියුණු වෙනවා. ඒ දියුණුව තුල ඇති ස්වභාවය අවබෝධයෙන් තේරුම් අරගෙන ඒ දියුණුවෙන් විනාශමුඛයටපත් නොවි ඒ දියුණුවම හේතුවක් කරගෙන ඒ තාක්ෂණයම හේතුවක් කරගෙන අපිට පුළුවන් නම් ලෝකය සුවපත් කරන්ත එය බලවත් කුසලයක් බවට පුණ්‍ය බලයක් බවට පත් වෙනවා. ඉතින් අද මේ උතුම් සදහම් දේශනාවට අපට වැඩම කරන්ට ලැබීම තවත් භාග්‍යයක් කොට සැලකමින් මේ පින්වත් පිරිසට ධර්මයේ අහන්ත ලැබුණු අවස්ථාව භාග්‍යයක් කොට මහ ලාභයක් කොට සැලකගෙන මේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන පින්තුන්ට උතුම් නිර්වාණ ලාභය සලසා ගැනීම පිණිසම සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් උතුම් සතර ඵලයෙන්ට පත්වීමෙන් සසර කෙලවර කරන නිර්වාණය සාක්ෂාත් කරගන්නටම මේ දේශනාව හේතුවක් විත්වායි අපි ප්‍රාර්ථනා දිෂ්ඨාන සිද්ධ කරනවා පින්ඇති කාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ආශ්චර්ය සම්පන්නයි බුදු කෙනෙක් බුදුවරයන් වහන්සේ නමක් ලෝක තලයේ පහළ වෙන්නෙම මේ නිර්වාණ මාර්ගය අවබෝධ කරලා දෙන්නට බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ තමන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ඒ අරහත්ත්වයට නිර්වාණයටපත් වෙලා උන්වහන්සේලා ඒ සුවේ ශාන්තිය විඳගෙන එතනින් මේ ගමන අවසන් කරන්ට බලාගෙන නෙවෙයි බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නෙම උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අප්‍රමාණ තරමක් ලෝක සත්වයන්ට දේශනා කරලා ඒ ලෝක සත්වයන් සෝපත් කරන උදාාරතර අරමුණ ඇතිවයි. ඒ අරමුණ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සියලු බුදුවරයන් වහන්සේලා ඉෂ්ට සම්මුර්ධ කරනවා. ඒ අතරේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් සූත්‍රයක උතුම් කොටසක් වෙනතුනි ධම්මපද දේශනාවේ ජරා වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක් තමයි අපි මුල් කරගන්ට යෙදුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිනතුනේ කෝනු හාසෝ කිමා නන්දෝ නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවෙස්සත මේ ලෝක ධාතුවේ වාසය කරන බහුතරය මේ ලෝක ජීවත් වෙන බහුතරය සිනාසෙමින් සතුටින් වාසය කරනවා කියලා අන්ධකාරයක ඉන්න බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. hina වෙලා ඉන්න සතුටින් ඉන්න තමයි මේ ලෝකේ හැම කෙනෙක්ම වීරිය කරන්නේ. හැම කෙනෙක්ගේම උත්සාහය වෙන්නේ සතුටින් ඉන්න. ඒ වගේම සිනා වෙලා සිනාමුසු මුහුණින් ඉන්න. අනිත් එක තව කෙනෙක් තව කෙනෙකුට බොහෝ වෙලාවට ප්‍රාර්ථනා කරන්නේත් එයමයි. සතුටින් ඉන්න ලැබේවා සතුට ලැබේවා සතුට සපල වේවා සිනා මුසු මුහුණින් ඉන්න සිනා මුසු මුහුණින් ඉන්න ලැබේවා සිනා බෝ වේවා ඔය ඔය ආකාරයට මේ ලෝක ධාතුවේ වාසය කරන සියල්ලෝම පාහේ සිනාසෙන්නට සතුටින් ඉන්නට වීරිය කරන සහ ප්‍රාර්ථනා කරන අදිෂ්ඨාන පවා සිද්ධ කරන පසුබිමක් තමයි තියෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ සැබෑ සිනහව සැබෑ සතුට මොකද්ද කියලා අවබෝධ කරවලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේත් මද සිනහ පහල කළාද නැද්ද? භාග්‍යවතුන් වහන්සේත් මද සිනහ පහල කළා. ඒ මද සිනහ පහල කළේ යම්සේද යම් කාරණාවකටද ඒ ධර්මය අවබෝධ කරවීමකටමයි. ධර්ම කාරණාවක් පැහැදිලි කරලා දෙන්නටයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය තුල මේ මුළු විශ්ව තලයම දැක්ක දුටුව ස්වභාවය තුල අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා අපිට පින්නතුනි ජාති ජරා ව්‍යාධි එහෙම නැත්නම් පින්නතුනි විශේෂයෙන්ම රාග දේශ මෝහ රාගය ද්වේෂය මෝහය රාගී බව ඒ වගේම ද්වේෂ ස්වභාවය තරහා ස්වභාවය ඒ වගේම මෝහ ස්වභාවය රාග දේශ මෝහ මෝඩ බව ඒ වගේම පින්තුනි ජාති ජරා ව්‍යාධි මරණ ඉපදීම පරණ වීම වයසට යාම ලෙඩ රෝගවලට ලක්වීම මරණයටපත් වීම ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස මෙන්න මේ කියන 11 ගින්නකින් ඇවිලගත් ස්වභාවය මෙතන දේශනාව කරන මමත් ශ්‍රවණය කරන ඔබ සියලුම දෙනාමත් අතරේ විශාලම පිරිස ඉන්නේ මෙන්න මේ 11 ගින්නෙන් ගිනි ඇවිලෙමින් ආලෝකය කියන්නේ ඇවිලෙන මහ ගින්නකට නෙවෙයි ඇවිලෙන මහ ගින්නක් තුළ ඇතිවෙන ආලෝකය පින්නතුනි අපට වමනා තරමේ ආලෝකය නෙවෙයි අපි ආලෝකය ලබා ගන්නට කියලා gedaraka ගයක් ඇතුළක ගිනි මැලයක් ගහන්නේ නැහැ. සීතල උෂ්ණත්වය දුරු කර ගන්නටයි අපි ගිනි මැලයක් ගහන්නේ. සාමාන්‍යයෙන් පහන් දැල්ලකින් පහනකින් පහන් කේපයකින් විපතක් ඇති නොවන ස්වභාවයක් අසුරු කරගෙනයි අපි ආලෝක දල්වන්නේ. එසේ ඥාතවර පින්නතුනේ මේ මහ ගින්නකින් දැවෙන ස්වභාවය අපිට එළියක් නෙවෙයි ඒ දැවෙන පිළිසන බවක් අපි තුලම පිටින් නම් ගැටලුවක් නැහැ මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අපි තුල ඇවිලෙන ගිනි ස්වභාවය අපි ඇතුලේ ඇවිලෙන ගිනි ස්වභාවය මෙන්න මේ ඇවිලෙන ස්වභාවය තුල ලෝක සත්වයා අප්‍රමාණ විදිහකට අඳුරක අන්ධකාරයක ඉන්න බවයි උන්වහන්සේ දේශනා කරන්නේ එසේ මේ අඳුර යතපත ගාමින් අඳුරක වාසය කරනවා 11 ගින්නකින් ඇවිදෙවිලි. ඒ මිදිලා ආලෝකයක් වෙත යන්නේ කවද්ද? ආලෝකයක් වෙත යන්නේ නැද්ද කියලා භාග්‍යවතුන් වහන්සේ අපෙන් අහනවා. ඒ ආලෝකය තමයි භාග්‍යවතුන් වහන්සේ ආලෝකෝ උදපාදී කියලා පළවෙනි දහම්සක පළවෙනි ධම්ම දේශනාව තුළ උන්වහන්සේ දේශනා කරන්නේ ආලෝකයේ ඇතිවෙච්ච ආකාරය පිළිබඳව. ඥාතිවරු පින්නතුන්ට ඔබට මට අපි හැම දිනාටම බුදුරජාණන් වහන්සේ ඒ ආලෝකයයි පෙන්වා දී වදාළේ. නමුත් ලෝකය මේ සමස්ත ලෝකය තුලම ඒ අසීමිත බැඳීම් ස්වභාවයට බන්ධනයන්ටපත් වෙන අප්‍රමාණ විදිහට. පින් ඇති ඥාතිවරුනේ බැඳීම් ස්වභාවය තුල සෙනෙහස ප්‍රේමය ආදරය කියන ස්වභාවයන් තුල මේ ලෝක සත්වය අප්‍රමාණ විදිහට අසරණ භාවයටපත් වෙනවා. නිතරම සමාජයේ කතා කරන්නේ ප්‍රේමය ආදරය මේ වගේ දේවල් තුල පුද්ගලයෝ දුකටපත් වෙන ආකාරය ඒ දුකේ ස්වභාවය අසීමිත බව නිතර කතා කරනවා. ඒ වගේම අපිට හමු වෙනවා කතා බහ කරන විශේෂයෙන්ම අපි දන්නවා නකුල මාතා නකුල පිතා වගේ කතාවලදී පින්නතුනේ ප්‍රේමයක් ඇති කරගත්ත දෙදෙනෙක් තුළ ඇතිවෙන අසීමිත බැඳීමක යහපත් ස්වභාවයක්. එහෙම නැත්නම් ඒ දෙදෙනා හොඳ පෞල් ජීවිතයක් ගත කරපු හැටි ඒ දෙදෙනාගේ කතාබහ හැසිරීම එකිනෙකාට ප්‍රිය ස්වභාවයක් ඇති වෙච්ච හැටි ඒ අයගේ ජීවිත රටාව සාර්ථක වුණු ස්වභාවයක් ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රේමය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ ප්‍රේම කිරීම ස්වභාවය පිළිබඳව නොව නමුත් මේ ප්‍රේමයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කොට මනාකොට දේශනා කරනවා. ඒ දේශනාවන් තුල එක් එක් ආකාරයේ කරුණු සූත්‍රාන්තගතව ගාථා මාදයෙන් අප්‍රමාණ විදිහට දේශනා මේ සමාජයේ දේශනා වෙලා තියෙනවා. ඒ අතරට මම මේ කරුණු එක්රස් කරන අදහසක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව හෙලිපෙහෙලි කර දුන්නු දේශනාව මේ අඳුරේ ඉන්න අයට ආලෝකය පෙන්වලා දුන්නු ආකාරයේ අනුව අද දවසේ කාලයට ගැළපෙන ස්වභාවය තුළ ධර්මාවබෝධය පිණිසයි මේ කරුණු එකතු කරන්නේ. පින්නතුනි අපි දන්න අපි බොහොමත්ම ඉමහත් ලෙස ගරු කරන වන්දනීය පූජනීයත්වයට පත් කරමින් කතා කරන චරිත තමා විශේෂයෙන්ම මේ සමාජයේ අපිට විශාලම අවවාද අනුශාසන ආදර්ශක සපයන්නේ ඒ චරිත හරහා අපේ ජීවිත මහා පුදුම විදිහට වෙනස් වෙනවා වර්තමානයේ ඉන්න චරිතත් එහෙමයි අතීත චරිතත් එහෙමයි. වර්තමානයේ සමහර ගිහි චරිත ගුණත් මේ ගිහි ඇත්තන්ගේ ජීවිතවලට චරිත ස්වභාවයන් දිනු කරගන්නට උදව් වෙලා තියෙනවා. උදව් කරගන්නවා. අතීතෙත් එහෙමයි. ඒ වගේම පින්නතුනේ ගිහි පැවිදි දෙපාර්ශවයටම මේ සුවිශේෂී චරිත සුවිශේෂී කොට බලපානවා. අපි දන්නවා පින්නතුනේ අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ශාසනයේ පින්නතුනේ දෙව් බඹුන්ගෙන් අප්‍රමාණතර දානමානාදී ලබන්නටත් වන්දනාමානණයට සාදුකාරයට පත් වෙන්නටත් යෙදුණු අභිමානවත්ම භික්ෂුන් වහන්සේ ඒ වගේම පින්නතුනේ දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච උතුමන් වහන්සේ උන්වහන්සේ වැඩම කරමන තුරු භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වීම පවා සිද්ධ වුණේ නෑ දෙවියන්ගේ මැදිහත් වීම මත එසේ මේ ශාසනය තුල කතා කරන මේ මහානීය මහේශාක්‍ය උත්තම චරිතය අතීතයේ පින්නතුනි ගත කරපු ආකාරයේ පුංචි කරුණු කීපයක සටහනක් මේ දේශනාවට එකතු කරගන්න කැමතියි. භද්‍රාකාපිලානී කුමරියත් ඒ වගේම පින්නතුනි පිප්පලී මානව කියන චරිතයත් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට එකතු වෙන උත්තම චරිත දෙක දකින්නේ අතීතයේ උප්පත්ති ලැබූ ආත්ම භාවයන් තුල තමන් ලැබූ ඒ රාජ්‍යත්වයේ තුල මම මේ දේශනාවේදී මේ කතාව කියන්ට සූදානම් නැහැ ඒ කතා විස්තර සොයා ගැනීම ඔබ ඔබ සතුයි එසේ රාජ්‍ය කරන කාලවලදී පින්නතුනි ලැබුණු අවස්ථාව අනුව පසේ බුදුවරයන් වහන්සේලා 500 නමකට කළ මහා උවටන සත්කාරය සම්මානනය තුල මේ දෙපළ මහා පුණ්‍ය කුසල ලාභයන් බලවත් කරපු දෙපළක්. ඊළඟ භවයට පත් වෙන්නේ පින්නුතුනි බ්‍රහ්මලෝක තලාදී උප්පත්තිය ලැබමින් මේ සංසාරයේ කෙලවර කරන අප්‍රමාණ පුණ්‍යවන්ත කුසලවන්ත දෙපලක් හැටියට ඥාතිවර පින්නුතුනි විවාහයට අතිශයින් අකමැතිව හිටපු දෙදෙනෙක් විවාහ වීමට ගෘහ ජීවිතයකට කාම සම්පත් භුක්ති විඳීමකට අකමැති දෙදෙනෙක්. නමුත් සසරේ ඒ ගත කරපු ජීවිත රටාව, ඒ ගත කරපු අවස්ථාවන් අනුව දෙදෙන නැවත හමු වෙනවා. ඒ හමුවීම කාටවත් වළක්වන්න බැරි එකක් වුණා. දෙදෙන කොපමණ අකමැත්තෙන් හිටියත් විවාහයට දෙදෙන හමු වුණා. හමු වෙච්ච අවස්ථාව තේරුම් අරගන්න පුළුවන්කම ලැබුණේ ඒ දෙදෙනාටම පමණයි. නමුත් වටපිටාවේ හිටපු අයට මව් දෙමව්පියන්ට දැසි දස්සන්ත ඥාති හිත මිත්‍රාදීන්ට රටවැසියන්ට කිසිවෙකුට මේ දෙදෙනාගේ චරිත දෙකේ බැඳීම් ස්වභාවය අවබෝධ කරගන්න බැරි වුණා. විශේෂයෙන් විවාහපත් වෙන අවස්ථාවේදී දෙදෙනා විසින් දෙදෙනාට හසුන්පත් යවුවා. ඒ හසුන්පත් පවා මගදී හුවමාරු කරගෙන දැසිදස්ස විසින් දෙදෙනා විවාහවලට කැමැති බව දන්වල හිටියේ. ඒ විවාහපත් වීම දෙමව්පියන් අකමැත්තෙන් සිද්ධ වුණ නමුත් මේ දෙදෙනා මහා අදිෂ්ඨාන ශක්තිය ඇති දෙදෙනෙක් බවට පත් වෙලා හිටියේ. විශේෂයෙන් විවාහයට පත් වෙලා මේ දෙදෙනා සයනය කරනකොට අදිෂ්ඨාන කරලා මල්වැල් දෙකක් ඒ දෙදෙන අතරින් වෙලන්නට වුණා. තබන්නට වුණා. අපි දෙදෙනාගෙන් කාට හෝ රාග සිතක් පහළ වුණු වහාම කාම රාග සිතක් පහළ වුණු වහාම ඒ මල් දාමය පරවීයේවා කියලා. පුදුමාන්තර ස්වභාවයක් නිපින්නතුනේ. මේ දෙදෙනාගෙන් කිසිවෙකුට කලක් ගියත් කාම රාග සිතක් පහළ වුණේ නැහැ. එනිසාර මල් දාමයන් කිසි කවරදාක පරවීමට ලක්ුණේ නැහැ. බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකයට ආපු මේ පුණ්‍යවන්ත දෙදෙනාගේ එකතු වීම, මේ සංයෝගය, මේ බැඳීම, මේ විවාහය මුන්න තරම්නම් කෙලෙසුන්ගෙන් මිදෙන මාර්ගයකට යොමු වෙච්ච සංසාරගත ප්‍රේමයක්ද මේ දෙදෙනා ඊට ඉහත ආත්ම භාවවලදී ලබා තිබුණු භවයන් වලදී දරුවන් බිහි කරමින් ප්‍රේමය ඇසුරු නිසුරු කරමින් විවාහ ජීවිතය පුණ්‍යවන්ත කුසලවන්ත මාර්ගයක් තුළ බලවත් කළ දෙන්නේ බලන්න පාරමී ස්වභාවය දෙදෙනාටම අවබෝධ වෙනවා කරුණු කාරණා පින්නතුනේ දෙදෙනාම කටයුතු කරනකොට වැඩ කරනකොට ජීවිතේ ගත කරනකොට ඒ දැකපු දැකපු දර්ශනයන් හරහා විශේෂයෙන්ම පිප්පලී කුමාරයාට තමන්ගේ සංසාර ගමන කෙලවර කරන මගත් බද්දා කාපිලානි කුමරියට සසර කෙලවර කරන මගත් පෑදුනේ ඊට ඉහත ආත්ම භාවයේදී සසරේ ස්වභාවය මේ සත්තු අප්‍රමාණ විදිහට දුක් විඳින හැටි, මරණයටපත් වෙන හැටි, දුකටපත් වෙන හැටි, තව සතෙක්ගේ ගොදුරක් වෙන හැටි, මරණයටපත් වෙන හැටි, අප්‍රමාණතර පුණ්‍ය කුසල බලයකින් එහෙම නැත්නම් පසේ බුද්ධත්වයටපත් වෙලා හිටපු බුදුවරයන් වහන්සේලා පවා පිරිණිවන් පෑමට ලක් වෙනවා නම් අපි වගේ අයට මොනතරම්නම් මරණය කියන දේ ගෝචර වෙනවද එහෙම නැත්නම් අපි ළඟට කොයිතරම් ඉක්මනින් ඒ මරණය එන්න පුළුවන්ද අපි වගේ සාමාන්‍ය අයත් මරණයටපත් වෙනවනේ එහෙනම් කියන සිතුවිල්ලටපත් වෙමින් මේ දෙදෙනම සසර ගැන කලකිරීමටපත් වෙලා හිටියි. එහෙම නැත්නම් යථාර්ථය ඇත්ත අවබෝධයෙන් දැකලා හිටියේ. ආලෝකයට පැමිණීමේ උදාර සිතුවිලි මේ දෙදෙන තුල පහළ වුණා. පින්ඇති මගේ ඥාතිගුරුනේ තථාගතයන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න මගට මේ දෙපළ බැසගන්නේ සංසාරගත හේතු නිසාමයි ඒ දෙපළ පින්නතුන විවාහපත් වෙලා කාලය ගත කළාට මේ ගත කරන ජීවිතය හරීම අප්‍රසන්න එහෙම නැත්නම් නීරසයි මේ දෙදෙනට ඕන බ්‍රහ්මචාරී බව මේ දෙදෙනට ඕන කෙලෙස් ගහන වෙන්නේ නැති පරිසරය මේ දෙදෙනට ඕන මේ ලාමක ස්වභාවයෙන් මිදෙන්න මේ ලෝකේ කවුරුත් ගායනා කරනවා නර්තනය කරනවා සතුටු වෙනවා හඳිනවා පළඳිනවා කනවා බොනවා මේ මොනවා කරනවා දැක්කත් මේ කුමරියටවත් කුමාරයටවත් මේ යෝතිපති දෙපළට ඒ පිළිබඳව සතුටක් ඇති වෙන්නේ නැහැ ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ මේ දෙපළගේ හේතු සම්පත් අනුව ඇති වෙන්නෙම සිතුවිලි ගිහිගෙන් නික්මෙන්න ඒ නිසා මේ දෙදෙනා විසින්ම මේ දෙදෙනාගේම ස්වභාවයන් වෙනස් කරගෙන ප්‍රෞර්ජා වෙස් අරගෙන මාලිගයෙන් පිටත් වෙලා මේ දෙදෙනා ගිහි ගෙයින් නික්මෙනවා කාටවත් වැඩිය හඳුන ගන්න බෑ නමුත් මහා මගදී පින්නතුනි දැසි දැස්සු මේ දෙදෙනාව හඳුන ගන්නවා පපුවට ගහ ගනිමින් හඬා වැළපෙමින් දුක් වෙනවා මේ දෙදෙනාගේ පිටත්ව යාම කෙසේ හෝ පින්නතුනි මේ දෙදෙනාගේ පිටත්ව යාම තුල මේ උතුම් අරමුණට යන ගමන සාර්ථක කරන ගමනේදී බලන්න මේ උත්තමයන් වහන්සේට පහළ වෙන සිතුවිල්ල පිප්පලි තාපසතුමාට එහෙම නැත්නම් මේ Taman විසින්ම සකස් කරගත් ප්‍රෞර්ජා ජීවිතය තුල මේ ගමන යනකොට දෙදෙනා එකට යන්නේ ඒ යන ගමනේදී උන්වහන්සේ කල්පනා කරන නැත්නම් පිප්පලි කුමාරයා තවුස් වෙස් ගත්ත පැවිදි වෙස් ගත්ත පිප්පලි අවසානන් කල්පනා කරනවා මගේ කුමරිය සොඳුරිය ඊටාම ලස්සනයි. රන්බන් රුවට පරාද වෙච්ච රුවක් ඇයට තියෙන්නේ. ඈ තරම් දර්ශනීය කෙනෙක් මේ මිහිතලේ නැති තරම්. එසේ දර්ශනීය කෙනෙක් සමග රූපයෙන් අගතම්පත් කෙනෙක් සමග මම මෙහෙම යද්දී අපි දෙදෙනා මෙහෙම යන්නේ බැඳීම අත්හැර ගන්න බැරි නිසා වෙන්න පුළුවන්. මේ තරම් ලස්සන දෙදෙනෙක් ලස්සන කෙනෙක් සමග මේ යන ගමනේ කෙසේනම් විමුක්තිය ලබන්නද? පිරිසට හිතෙන්න පුළුවන් මග දෙපසේ ඉන්න අය දකින්න පුළුවන් අහන්න පුළුවන් කියන්න පුළුවන් ඒ නිසා මේ ගමනේදී දෙදෙනා වෙන් වෙන්න ඕන කියලා කල්පනා කරනවා බලන්න සෙනෙහස දයාව අනුකම්පාව කරුණාව මේ ආදී ගුණධම් වලින් පිරිච්ච හදවතක ස්වභාවය දෙදෙනාටම අයහපතක් වේවි දෙදෙනාටම මේ නිවන් ගමන ආරම්භ කරපු මේ විමුක්තිය සොයාගෙන මේ සසරෙන් මිදෙන මාර්ගය සොයාගෙන යන ගමනේදී දෙදෙනාට අහිතක් නරකක් වේවි. ඒ කල්පනාව තුළ දෙදෙනා වෙන් වෙන්නට තීරණය කරනවා. මාර්ග දෙකක යන්න. මේ වෙලාවේ බලන්න මේ බද්දා කාපිලානි පින්වතිය. ඇය විසින් තම ස්වාමියාට පැවිදි වෙස්ගත් තම කල්යාණ මිත්‍රයාට සක්මන් කරමින් එතුමා වටා වන්දනා කරන්නට යෙදුන සතර වාරයක් සක්මන් කරමින් ප්‍රදක්ෂිනා කරමින් පින්නතුනේ සතර වාරයක් වන්දනා කරන්නට යෙදෙනවා. ඇයට මේ උත්තම සැනසෙල්ල සොයා ගන්න මගට උපකාර කළාට පින් දෙනවා. වන්දනා කරලා নমස්කාර කරනවා පින්නතුනේ. බලන්න ඇයගේ තියෙන ගුණවන්තකම ඇයගේ සංසාරික පුහුණු පුරුදු කළ උත්තම ගතිය මේ තමන් ජීවිතේ ආදරය කරපු විවාහපත් වෙලා හිටපු සසරි තමන්ගේ ස්වාමි පුරුෂයා අද බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා ආපු ඒ අප්‍රමාණ පුණ්‍ය කුසල බලය තියෙන විරාගික සිත්චිත సంతානයක් තිබිච්ච මේ උත්තමයන් වහන්සේට වන්දනා කරනවා. පින් ඇති මගේ ඥාතිවරුනි මේ දෙදෙනා වෙන වෙන මොහොතේදී මිහිතලය පවා සෙලවෙනවා. මිහිතලයේ කම්පාවට පත්වීමක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල දකිමින් ඒ පිළිබඳව කරුණු දේශනා කරනවා. පිනතුනි මේ දෙදෙනාගේ වෙන්ව යාම තුල භාග්‍යවතුන් වහන්සේව අපේ පිප්පලි තවස්තුමාට පැවිදි වෙස්ගත් පිප්පලි කුමාරයාට පින්වතාට හමු වෙනවා නොපමාවම දැක්ක දුටු වහාම මේ අපේ මේ නම් මගේ සාසුවරයන් වහන්සේමයි මේ මට ශාස්ත්‍රවරයන් වහන්සේ වීමට සුදුසුම ශාස්ත්‍රවරයන් වහන්සේමයි උතුමන් වහන්සේ මේ ඉන්නේ කියලා හඳුනගන්නෝ ඥාතිවර පින්නතුනි මේ කතාවේ යම් යම් තැන් එකතු කළේ දේශනාව තුළ යමක් අවබෝධ කරගන්නටයි ප්‍රේමය ලෝකේ පුරාම ප්‍රේමයේ සටහන් ප්‍රේමයේ චිත්‍ර ප්‍රේමයේ පිළිබඳව ගීත නාටක කතාංග විවිධාකාර මාධ්‍යයන් තුල කතා වෙනවා ප්‍රේමයේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ අපහාසයට ලක් කරන නිඳා කරන දෙයක් නොවේ ලෝකේ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ නිඳා කරන්නේ අපහාස කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව යථාර්ථය දකිනවා. ඒ පිළිබඳව නුවණින් දකිනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ ධර්මයේ තුල දේශනා කරන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා. අපි දන්නව සෝකේ උපදින බව කොහොමදත්? අර 11 ගින්නේ ඒ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ 11 ගින්නෙන් ඇවිලගත් අපිට ප්‍රේමයක් තුළ සතුටින් සිටී සිටිය හැකිද? මේ 11 ගින්නෙන් ඇවිලගත් අපිට ප්‍රේමය තුළ සතුටින් සිටිය හැකිද? ප්‍රේමයට පත්වෙන සියල්ලෝම දුකටපත් වෙලා ඒ දුකින් පීඩිත භාවයට පත්වෙන හැටි අපි දකින්නේ. කාම රාග සිතුවිලි ඇති වෙනකොට ඇති වෙන්නේ ගිනි ස්වභාවයක්, දැවෙන ස්වභාවයක්. හමුවීම තුළ ඇති වෙන්නේ වෙන්වීමේ බිය, වෙන්වීම තුල ඇතිවෙන්නේ හමුවීමේ බලාපොරොත්තුවේ ප්‍රාර්ථනාවේ ගින්න. ඒ නිසාම ප්‍රේමය තුල යෙදෙන යෙදෙන්නට පතන යෙදී තම ජීවිතය සතුටු කරගත්ත ඒ හැම කෙනෙක්ම අවසානයක් නොදැක්ක අයයි. සෑහීමටපත් නොවුණු අයයි. ඒ පිළිබඳව නිරන්තරව අසහනයටපත් වෙනවා. එහෙමත් කෙනෙක් තමයි ඒ ප්‍රේමය තුල සෑහීමටපත් වෙන්නේ. ඒ සෑහීමටපත් වෙන චරිත මොන වගේ චරිතද මේ අපි පෙන්නපු 11 ගින්නෙන් දැවෙන බව අවබෝධ කර ගනිමින් ඒ ප්‍රේමයේ අන්ධකාරයෙන් යම් තරමක හෝ මිදෙන මාර්ගයට බැසගත් අයයි සැනසෙන්නේ. මෙතනදි මතක් කරන්නේ ප්‍රේම කරන්න එපා කියලා නෙවෙයි. ප්‍රේම කරන්න එපා කියලා කියන්නේ අපි කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ ප්‍රේම කිරීම තම තමා සතුයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ ප්‍රේම කිරීම හොඳයි හොඳයි කියා වර්ණනා කරන්නේ නැත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාලේ ප්‍රේම කරන අයත් ආදරය කරන අයත් සෙනෙහස කරුණාව දයාව මෛත්‍රිය දක්වන අයත් මේ යහපත් චිත්ත ස්වභාවයන්ගෙන් අයහපත් චිත්ත ස්වභාවයන්ගෙන් මේ ලෝක ධාතුවත් එක්ක ගනුදෙනු කරන සියලු දෙනා මේ පංචස්කන්ධය කියන බර පංච උපාදානස්කන්ධය කියන බර භාග්‍යවතුන් වහන්සේ භාර කියන සූත්‍රයේදී පෙන්වන බර පංච උපාදානස්කන්ධය මෙයත් එක්ක ගනුදෙනු කරන සියල්ලෝම දුකින් මේ සියල්ලෝම දුකින් ඉතින් ඒ නිසා බුදුදහමින් අපට මේ ලෝක ධාතුවේ හැසිරෙන පුද්ගලයෝ ජීවත් වෙන ඇත්තෝ කටයුතු කර්මාන්ත කරගෙන යමින් තම ජීවිතයේ හරවලා තියෙන පැතිකඩවල් වලට මේ ධර්මයේ දේශනා කරනකොට මෙන්න මේ මේ ආකාරයට කටයුතු කරන්න මෙන්න මේ ආකාරයෙන් කටයුතු කළාම විවාහ ජීවිතය සාර්ථක වෙනවා කියලා සම්මත කරලා කියන්න අපට බෑ. ප්‍රේමය සාර්ථක කරගන්න මෙන්න මෙහෙම ජීවත් වෙන්න කියලා අපිට කියන්න බෑ. පින් ඇති ඥාතිවරුනි. ඒට හේතුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ ඉපදීම, උප්පත්තිය ජාතිය දුකක් යනුවෙන් දේශනා වෙනකොට ඒ ජාතියට ඉපදීමට උප්පත්තියට හේතු වෙන පින්නතුනි රාග දේශ මෝහ වලින් පිරිච්ච සංසාරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ නොකරගත් අඳුර තුල අන්ධකාරය තුල යන ගමන සැබවින්ම සැබෑකොටම දුකක් බව අවබෝධ නොකරගත් නිසාම ඒ අඳුරේ ඉන්න බව තේරුම් කරලා පැහැදිලි කරලා දෙන එකයි අපේ වගකීම. ඥාතිවර පින්නතුනි සමාජයේ ලෝකේ හුරු වෙන්නේ හැඩගැහෙන්නේ ඒ සමාදේ යන රටාවට ගහගෙන යන පහලට ගලාගෙන යන ගඟකට වාරු දෙන ස්වභාවයේ පරිසරයේ වැඩි ඒ හැඩයට බොහෝ දෙනා හැරෙනව වැඩි ඒ හැඩයට සුන්දරයි ලස්සනයි කියලා ඒ දර්ශනතලය හදන පිරිස වැඩි නමුත් උඩුගම් බලා යාමක් මේ ලෝක ධාතුවේ අපිට නිතර දකින්නට නැහැ ඔඩුගම් බලා ජලගගක් ගැලුවොත් ඒ පුදුමයක් හැටියට දකින්න ලෝකයේ පුරුදු වෙලා. එහෙම වෙන්නේ කොහොමද මේකනම් විනාශයක් කියලා හිතන තරමට ලෝකය හුරු වෙලා. ඒ නිසා මේ ගමන උඩුගම් බලා යෑමක්මයි. එහෙමනම් බෞද්ධ ජීවිතයක ප්‍රේමණීය ස්වභාවය සසර දුකින් මිදෙන ස්වභාවයයි. පතිනියක් තම පති තමන්ගේ පතිනි භාවය ආරක්ෂා කරගෙන තමන්ගේ ස්වාමියාට දක්වන අප්‍රමාණ දයානුකම්පාව ප්‍රේමය නම් තම ස්වාමියා සසර දුකින් නිදහස් වෙන මගට යොමු කරන්නට ඇති අසීමිත කැමැත්තයි. Tamanගේ බිරිඳ පතිනිය, Tamanගේ ජීවිතයට එකතුණු මේ සහකාරිය සසර දුකේ තව තවත් වැටි වැටි 11 ගින්නෙන් ඇවිල ඇවිල යනවා දැක දැක සතුටු වීම නොවේ සැබෑ ප්‍රේමයක ස්වභාවය. තථාගතයන් වහන්සේ ලෝකේ දේශනා කරන ලෝකයේ පිළිබඳව දේශනා කරන සත්‍යය තුල පින් ඇති ඥාතිවරුනි උන්වහන්සේ දේශනා කරන්නේ ඔබ මේ සසරේ නැවත නැවත ඉපදෙනවද ඉපද ඉපදී මැරෙනවද එය වේදනාවේ අසීමිත බවයි එසේනම් ඔබ නැවත මගේ වේවා ඔබ නැවත මගේම වේවා එහෙම නේද සංසාරේ භව ගානක් ඔබ මගේ වේවා අපි දෙදෙනා භව හතක් එකට ඉපදේවා සසර ගමනේ මිය පරලව යන වාරයක් පාසා නැවත නැවත හමු වේවා කුමකටද ප්‍රේම කරන්නට ඒ ආස්වාදේ විඳින්නට ඔබේ සුන්දරත්වය මට විඳින්න ඔබේ මිහිර මට විඳින්න ඔබේ උණුසුම මට විඳගන්න ප්‍රේමය නිරන්තරව සසරේ භවයෙන් භවයට දුක් උපදවනා තැනටත් ඒ දුක් විඳිනා තැනටත් ඒ දුක් වැඩි කරවනා තැනටත් ප්‍රාර්ථනා කරවනවා නම් පින්ඇති ඥාතිවරුනි ඒ සත්‍ය වූ ධර්මයක් සමග යන මාර්ගයක් වෙන්නට විදිහක් නැහැ. සත්‍ය මාර්ගය, සත්‍ය ධර්ම මාර්ගය තුල ඇත්තේ නිරන්තරයෙන් පෙන්වා දීලා බැඳීම් දුරු කරගෙන යන්නටයි. බන්ධනයන් මිදගෙන යන්නටයි. අපි දන්න දස සංයෝජන කියන්නේ සසර බැඳ තබන බැමි. සංයෝජන බිඳිනවා වෙනුවට සංයෝජන වෙන හැටි වෙන්නටයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමනම් ප්‍රේමය, ආදරය, බැඳීම තුල මේ ලෝක ධාතුවේ නිතර ස්නේහයෙන් කෙනෙකු පතනවා නම් නැවත නැවත කෙනෙකු පතනවා නම් සිතනවා නම් අදිෂ්ඨාන කරනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් සත්‍යක්‍රියා කරනවා නම් කාමුක බවින් රාගික බවින් ඇලිච්ච බැඳිච්ච බාල ලාමක ආශාවෙන් ඒ තුල ඇත්තේ කුසල් වැඩෙන පින් වැඩෙන මගක් නොවේ. එදා බිසවත් රජතුමත් මේ ජීවිතවල ස්වභාවය, සත්ත්ව ලෝකයේ ස්වභාවය, මරණයට පත්වෙන ස්වභාවය, මේ අනිත්‍ය ස්වභාවය, සසරේ දුක් ස්වභාවය, දුටුව වහා ඇති කරගත් චිත්ත ස්වභාවයන් තුල, සිතුවිලි ස්වභාවයන් තුල එය හුරු කරවන්නට පුරුදු කරවන්නට උපකාර කළා. ඊළඟ භවයේ උපත ලැබුවාම දෙදෙනාම සසරේ හුරු විදිහට පුරුදු විදිහට හමු වුණා. ඒ හමු වෙච්ච මොහොතේ ඒ දෙදෙනාගේම පාරමී ස්වභාවය අනුව ඒ දෙදෙනාගේම පුණ්‍ය කුසල ස්වභාවය අනුව නැවත නැවත සසරින් නිදහස් වෙන මිදෙන මගටම ඒ දෙදෙනාගේ සිතුවිලි ගලාගෙන යන්නට වුණා. එකිනෙකාට එකිනෙකා සමගියෙන් එකිනෙකාට එකිනෙකාව උපකාර කරමින් සසර මිදෙන මගට ඒ ප්‍රේමය හැරෙව්වා. වර්තමානයත් අනාගතයත් අතීතයයි කොයි පැත්තෙන් ගත්තත් මේ වර්තමාන අනාගත අතීත කොයි පැත්තෙන් ගත්තත් බහුතරය බොහෝ දෙනා ප්‍රේමයේ තුල ආදරය තුල කාමයෙන් රාගයෙන් ජීවිතයේ සතුට වින්දනය සිනාමුසු බවින් ප්‍රීතියෙන් වින්දනය කරන්නට යන පරිසරය තුල ඒ අය ප්‍රාර්ථනා කරන්නේම සසර දික්වීම. සසරේ නැවත භවයක හමුවීම. ආයෙත් ආයෙත් ඔබ මේ සසරේ ඉපදේවා. ඥානාන්විත කෙනෙක්, නැනවත් කෙනෙක්, අවබෝධය ඇති කරගත්ත කෙනෙක්, මේ කොළොස් ගින්නින් ඇවිලෙන ස්වභාවය තේරුම් ගත්ත කෙනෙක් කෙනෙකුට ප්‍රේම කරනවා නම් සැබෑවටම ඔහුගෙන් හෝ ඇයගෙන් තම ආසාව සංසිඳවා ගැනීමට උත්සාහවන්ත වෙනවාට වීරය කරනවාට වෙනුවට සිද්ධ කරන්නේ යොමු වෙන්නේ පින්නතුනි ඒ අවබෝධ කරගත්ත සත්‍ය තුල ඇයට හා ඔහුට මේ දුකෙන් මිදෙන්නට මඟ සලසා දීමයි මේ දුකෙන් මිදෙන්නට මාර්ගය සකස් කර දීමයි දෙදෙනා එක්ව මේ බුදුමඟ තුල කුසල් පින් වඩන්නට වීරිය කළ යුත්තේම සසර ගමනේ නැවත නැවත අපි හමු වුණත් ඒ හමු වෙන හමුවීම කුසල් වඩන්නට පින් වඩන්නටම රාගය, ద్వේෂය, මෝහය දුරු කරන්නටම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස කියන මේ 11 ගින්න නිවන්නටම හමු වේවා. එහෙම ප්‍රාර්ථනාවක් කරලා සුබ පැතුම්පත් දෙන්නේ කවුද? එහෙම ප්‍රාර්ථනාවක් කරලා කෙටි පණිවිඩ යවන්නේ කවුද? එහෙම ප්‍රාර්ථනාවක් කරලා අලුත් ගීත එහෙම ලියවෙන්නේ කොහෙද? ඥාතිවර පින්නතුනි බෞද්ධ ලේබලය බෞද්ධ කියන රාමුව තුල අද ලෝකේ දිව යන්නේ යොමු වෙන්නේ ඒ උතුම් බුදුමගෙන් බැහැර වෙච්ච අධර්මයට යොමු වෙච්ච ස්වභාවයක් බව තේරුම් ගනිත්වා සැබෑ බොදුනු ප්‍රේමවන්තයෝ ප්‍රේමයෙන් අන්ධකාරයට නොයා ආලෝකයට යෙත්වා ඇවිලෙන එකොළොස් ගින්නෙන් නිවි සැනසෙන ආලෝකයේ වෙත යන්නට ඔබට බ්‍රහ්ම ස්වභාවය දිව්‍ය ස්වභාවය මනුස්ස ස්වභාවයේ ඉක්මවා ගිය ඒ අරහත්වයට නිවනටපත් වෙන්නට පාරමී සපුරන භවයක් බවට මේ භවයත්පත් කර ගනිත්වා පාරමී පුරන්නට කෙසේ වෙතත් මේ භවයෙන්ම මිදෙන්නට අදිෂ්ඨාන සීලයේ සිත් ඇති කරගන්නට පුණ්‍යවන්ත ඔබේ සිතුවිලි බලවත් වෙත්වායි අපි හද ගැබින්ම ආශිර්වාද සිද්ධ කරනවා ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටම උතුම් කොට නිර්වාණය අවබෝධ කර ගැනීමට ධර්මඥාන සම්පත්තියම සැලසෙත්වා සක්‍ර දේවේන්ද්‍රයන් ප්‍රධාන සතරවරම් දෙවියන් තුලිෂ්ඨකාමී අධේග්‍රූහිත සමස්ත දේවතා පිරිස මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන්ව උත්තම නිර්වාණ ධර්මයෙන් නිවි සැනසෙත්වායි සාදුනාද පවත්තුමු එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්තේ සිද්ධියා මේ උතුම් වූ පුණ්‍ය කුසල සම්පත්තිය විශේෂයෙන්ම අවසරයි දරණාගම කුසල ධම්මාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සීළු මහා සංඝරත්නයටත් රණක්ෂිතයටපත් විරුවන්ටත් බෞද්ධයා ගුවන්විදුලියේ බෞද්ධයා මාධ්‍යයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටත් ඒ වගේම තුන් ලෝකවාසීන්ටත් සුවපත් බව නිදුක් බව නිරෝගී බව සැලසෙත්වා මේ උතුම් බුදුමඟ තුල කුසල් දහම් පුණ්‍ය දහම් වඩා නිවනින් සැනසුණු පිණසම හේතු වාසනා සැලසෙත්වායි සාදුනාද පවත්තමු හැමත බුද්ධ ආදී රත්නත්‍රයේ උතුම් ශාන්තය සැනසෙල්ල වෙත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැමත තෙරුවන් සරණයි